අද අපි වැඩවගයක් ඉඳලා එනකොට වෙලා පමා වුණා නිසා අපි ධර්ම දේශනා පටන් ගන්න පුළුවන් මේ හතරට විතර වගේ ඒ අනුව ඒකුත් විනාඩි 10ක් වගේ කාලයක් අපි ධර්ම දේශනා සඳහා අරගෙන තියෙනවා. ඉතින් මම කුරුසුපත් ආරාධනා කරනවා යම් කෙනෙකුට මේ සම්බන්ධ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කිවිටියමක් කියනවා කර්මාකල ඉදපත් කරන්නයි කියලා. ඒ අනුව අපිට සුවඳ ධර්ම සාකච්ඡාවක් දෙන්න පුළුවන්. මම ඒ ධර්ම සාකච්ඡාවක නාමයේ ඒ ආර්ධනාවේ ආර්ධනාව කරනවා ඉතින් ඔක්කොමලා ඒක ගැන දන්නා නිසා සුදුසු ධර්ම මාතෘකා මත කරගන්න. Now's සාන සලන් කරනවා ඉන්ද්‍රියයන්ගෙන් දැන් වෙන අරමුණුම ආරමුණු කරගෙන අපි ඒකේ මන් යකීම පිණිස ආරම්භණයක් කරගන්නවා කියනවා. ඒ බහැර නාරමුණු අපි වෙන සඳහා යොදාගන්නේ නැහැ කියන අදහසක් සාධනාවෙන් මම දැක්කා. නමුත් ඒක සූත්‍රයේ කියනවා මේ රූපය දැන් පංචකාම පංචකාමයන්ගේ ආස්වාදය දකින්න ඒ වගේම ඒකේ ආදීනවේ දකින්න ඒ නිසා ඒකේ චන්ද්‍රාගය අත්දකින්න උන්ට කාමයන්ගේ ආස්වාදය අපි දැකිය යුතුක් ඒක දැකලා ඒකට තියෙන චන්ද්‍රාගය අත්දකින්න කියලා කියනවා එතකොට ඒ කියන්නේ ඔය උගේ පහෙන් එන අරමුණු පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල ආස්වාදය කියන්නේ ඒවා දැකීමෙන් යම් සුඛයක් යම් සෝමනස්යක් ඇති වෙනවනම් ඒක ආස්වාදය. ඒ ආස්වාදය තේරුම් ගත්තට පස්සේ ඒකේ ආදීනවේ සලකලා ඉතින් චන්ද්‍රාගය අත්හැරියි. රූපය ගැන මොකක්ද කියන ආස්වාදය කියනකොට මේ තරුණ රූපයක් විශේෂයෙන් කාන්තාව අවුරුදු 15000ක උසත් නැති වැඩි වැඩි නිදිත් නැති වැඩි මහතක් නැති වැඩි ගේතුත් නැති ආ වැඩි කලුත් නැති වැඩි සිදුත් නැති කෙනෙක්ව දැක්කහම ඔබට යම් කිසි සුඛයක් සෝමනස්සයක් ඇති වෙනවද අන්න ඒක තමයි ආස්වාද. ඒ ආස්වාදයේ දැකලා ඒ ආස්වාදයේ තියෙන චන්දරාගේ අත්යින්න ඒකේ ආදීනවේ කල්පනා කරනවා. එහෙම නැත්නම් ආදීනව දැක. උන දෙක. එකක් බාහිර රූපයක්. නමුත් ඊගාට කියනවා ප්‍රේමහස්සේ වේදනාවේ ආස්වාදය දකින්න. වේදනාවේ ආදීනවය චන්දරාගය අත්යින්න. එතන වේදනාවේ ආස්වාදයේ කියන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නේද? ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ චතුර්ථ ධානයේ දක්වා ඇති ධානය තුල ඇති වෙන වේදනාව තමයි සුඛ සෝමනස්යක් කියනවා. අන්න ඒ වේදනාව තමයි ඔබ ගන්න ඕනේ වේදනාවේ ආස්වාදය දකින්න. ඒ වගේම ඒකට තියෙන ආසාව නිකන් කියලාතරව දැනීමෙන් ඔබට මේ වේදනාවට තියෙන චන්ද්‍රාගයක් තරව නිවන් අරමුණක් කරගන්න කියලා කියන සූත්‍රයක් තියෙනවා නේද සාරා. මොකද ඒක ප්‍රශ්නේ වෙන්නේ මොකද? එතකොට අපි බාහිර රූප වශයෙන් ඔය පංච ඉන්ද්‍රිය පමණක් නෙවෙයි අර වේදනාව ඥාන වේදනාවල් වගේ දේවල්කට ගන්න පුළුවන් ඒක සංකල්පයක් වගේ දෙයක්. ඇත්තටම අපි අද මට මට ප්‍රශ්න තියෙන විදිහට පැමිණි දුක් පැනිරහයි ඉදිරිපත් වෙච්ච දෙක විතරයි භාවනා කළ යුත්තේ ඒකෙමයි නිවන තියෙන්නේ කියන එක පිටමයි අපි මේ සාකච්ඡා කරන්න හදාන්නේ. රූපපටිච්ච රූපං කියන වචනේ බලනකොට Tamanට ඉද්දෙච්ච කුක්කෙච්ච රූපේ තමයි අපිට මෙතන රූප කියලා ගන්න එක පවචිතා රූප නෙවෙයි. ඒ කජ්ජනීය සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒ රූප දිහා බලන ඉන්නකොට ඒ රූප දකින්න හම්බුන හොඳයි කියලා සපක් හෝ දුකක් හෝ මොකක් හරි පිළිබඳව වේදනාවක් මතුවෙනවා. ඒ වේදනාවලදී මතුවෙච්ච නැති වේදනාව මතු කරගෙන බලන්න හෝ විදපු නැති වේදනාව ගැන මේ සොයා බලනවා කියන එකට මේ මම හිතන්නේ ඒකයි විතර මේ අපි මේ අභියෝගයට ලක් කරන්න හදන්නේ. ඔව්. ඒ වුණාට මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ਸਰවඥාන්සේ අහනවා යංකීච රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සි නපස්සි සංකි යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ දැක්කෙත් නැහැ බලන්නෙත් නැහැ පේන්නෙත් නැහැ. එහෙම රූපකින් දුකක් උපදිනවා. ඉතින් මාළික පුත්‍රයන්ද කියනවා එහෙම දුකින් දුකක් නැහැ. අපිට දුකක් කියන්නේ අපි දැකපු, අපි දකින, අපි බලන බලන්න වෙන රූපෙකින් තමයි. නිසා අදිත්තං අදිත්ත කුබ්බන් නපස්සති නපස්සීසන්ති කියන දේවල් අපිට පැත්තකට දාන්න. එතකොට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ විදිහට අදාළ ටික හරි ලස්සනට වෙන් කරලා පෙන්නනවා මේ මාළුති පුත්තු සූත්‍රයේදී ඒක පෙන්නලත් අන්තිම දරුවට සඳහන් කරනවා යම් කිසි රූපයක් දැක්ක දකින්නවනම් එයිනොත් දිත්තේ දිත්ත මත නතර. දැක්කේ දැකපමණින් නතර කරනවා. එතකොට අපිට වැඩ කළ යුතු පරිශීල ලක්ෂණිත ශේෂ්ඨ හොඳට පොඩි කරලා දෙනවා සර්වඥාන්සි. මෙන්න මේ ටික පමණයි කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ වාගේ ලෝකේ දෙයක් තියෙනවා සැපක් ඒක අත්දකින්න ඕනේ ආශාවෙන් දකින්න ඕනේ ඒකේ ආධිනව දකින්න ඕන ඒක ඉස්සරනේ කියනවා කියලා ඒ ලයිස්තු ඉවර කරන්න වෙයි මම කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා. ඒ වෙනත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධම්මකීර්ති පිච්ච සංඥානක අභිඥානක සියල්ලම සම්මර්ෂණය කරපු නිසා විශාල ශිෂ්ටයක වැඩ කරගන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් මේ සාමාන්‍ය අරහත්ත්වෝ සාමාන්‍ය සෝවන් මාර්ගය වගේ සඳහා සබ්බං කියන වචනේදී සබ්බ සම්බ ප්‍රදේශ සබ්බ කියලා ගොඩාක් වචනාර්ථ තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ලෝකයේ තියෙන තාක් රූපද නැත්නම් අදාළ රූපද ලෝකයේ තියෙන තාක් වේදනාද නැත්නම් අදාළ වේදනාද රූපේ තියෙන තාක් සංඥාද අදාළ සංඥා රූපේ තියෙන තාක් සංස්කාරද තමන් සංස්කරණය කරන ලද පරිප්‍රමණයද විඥානය කියලා කොට කරගත්ත ප්‍රතිචිත්‍ර. මේකේදී මම අදහන ක්‍රමය තමයි රූපචීත රූපං කියන වචනේ තියෙන අර්ථය මේ අතින් ඉතා වැදගත්. වේදේචීති වේදනා කියන එක යම් යමක් විඳීද ඒකයි වේදනාවක් කියන්නේ. ඒ නිසා විඳපු නැති මෙව ඔබ විඳින්න ඕනේ. විඳලා ඒකේ ආස්වාදාදීනව බලන්න ඕනේ කියලා කියන එක මගේ හිතට විදිහට හොයාගෙන යමක් අප කරා කරනවා ඒක දුක ආවේ ඒක පිළිබඳව අවබෝධ කරගන්න දුකේ නිරෝධය එතන කියන්නේ. ඒක විශේෂයෙන්ම විපස්සනා පිළිබඳව පොත් දී නැත්තු හොඳට පෙන්නලා තියෙන්නේ කරදර ඔබට කරදර කරතුරු කරදර වලට කරදර කරන්න එපා. ඕනේදී ආවොත් අරින්නත් එපා. අනුගෙන හැප්පෙන්නේ නැහැ. ඇති ඇති දක්. අයින් කරන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඉතින් ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම යන නිසා මේක දැකීමම නිවනක් කියලා මම මේ මේ මේ தত্ত্বය දැනීමම නිවනක් කියලා කියන ඊට පස්සේ මේ මිනිසයා કોઈ අහක යන කන්දල් ඔලේ දාගන්නෙත් නෑ දාගන්න කට්ටිය හිතියද කමන්නේ යා ඒ මොකක් හරි කර්මානුරූප හෝ හේතුකින් ඒව හොයනවා. නමුත් Taman බලනවා මේ අඩුම ශක්ති ප්‍රමාණයක් වැය කරලා අඩුම ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකේ ඝර්ෂණයේ අඩුම පාර දිගේ පැනලා. එතන විපස්සනා යෝගාවචරය අන්තිම අවස්ථාව. අන්තිම අවස්ථාව. අය මොන්නම කෙනෙකුටවත් වග වෙන්නේ නැහැ. ගියාට පස්සේ ටටා කියන්නේ නැහැ. හිතපු ගන්න නැතුණා එච්චරයි ගන්න. ඒක තමයි මට උගාවක්ම ඒ මං ගිහි හිටපු කාලේ මම ළඟ තිබුණු පව් ගොඩක් තිබුණා. වැඩි ආසාව රාශියක් මගේ හිතේ තිබුණා. ඒකෙන් වැඩි ප්‍රාර්ථනා රාශියක් තිබුණා. ඒ ඔක්කොම තියදී සෑම දිනම මට ඒ ගිහි ගුරුවරු කිව්වේ ඒව නැති කෙනෙක් ලෝකේ නැහැ. නමුත් මේ පැමිණිලි වෙච්ච එක බලන්න. යමක් ඔබට ඉදිරිපත් කරනවා නම් ඒක තමයි පණිවිඩ කාර්යය. ඒක දන්නවනේ සියල්ලම දන්නවා. ඒකෙන්මයි ගැලවුම් මාර්ගය තියෙන්නේ කියලා. ඒක දැනගත්ත වෙලාවේ මට ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. මේක සුද්ධ කළ හැකි. මේ පැමිණෙන දෙයට මුණ දීගෙන හිටියොත් සුද්ධ කරන්න පුළුවන් කියලා. ඒකෙදී ඔය සතිය විස්තර කරනකොට කියනවා සතියේ තියෙනවා අපිලාපන ලක්ෂණ විෂයාභිමුඛ බව පච්චපට්ඨාන කියලා. අභිමුඛ විෂයට පැමිණිච්ච අරමුණට අභිමුඛ භාවයේ තියෙන තමයි සති සතිය කියන බාට වැටෙන ලක්ෂණ. මම කරා පැමිණෙන දෙයට වටපිට බලන්නේ කෙලින්ම මුණ දෙනවා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ආශා කරන්නේ නැහැ පිළිකුල් කරන්නේ නැහැ මුණ දෙන්න. ඒ නිසා යම් තාක්කේ පැමිණෙන දෙයට මුණ දෙන තාක්කල් සජීවීයි. ඒ වගේම අපේ එල්ලේ ඔළුවයි කඳයි එල්ල වෙලා තියෙන්නේ. හරියට බලන්න. මෙන්න මේක විස්තර කරනකොට මේ විෂයාභිමුඛ බාපච්චපට්ඨාන කියන එකට පොඩි නිදර්ශනයක් එහෙම නැත්නම් සිත් පිනවන ලකුණක් මේට අදාළ නිදර්ශනයක් අපිට මට මතක් කරලා දුන්න අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ඒක මම ඔයwidetildeවත් කියලා ඇති කැලේ රජා අලියද්ද සිංහාද කියන එක ළමා කතන්දර වල කියනවා කවුද විදෙක කියනවා අපි සිංහා කැලේ රජා කියලා විදෙක කියනවා අලියා කැලේ රජා කියලා. ඉතින් එක දවසක් දැන් අවුරුදු 180කට උදේශයකට ඉස්සෙල්ලා පිටරටින් ආපු සුද්දෙක් ඉන්දියාවේ කැලේදී දැක්කලු අලියා සිංහා රණ්ඩු කරා. අලිය කුසා සිංහේ කතා සතු. ඉතින් මෙයාට හරියට ආසාවක් ඇති වුණාලු මේක දිහා බලන්න. නිකන් අයි මොකටද සතනවා. බලනකොට මෙයා දැක්කලු අලියා යම්තාක් මොන සිංහාට මොන දාලා ඉන්න දාක්කන් දිනුවා. මොකද යාගේ වැඩ කරන්න පුළුවන් හොඳේ විතරයි. සිංහයා බලන්නේ පිටිපස්සෙන් පනින්න. එයා හැම වෙලාවෙම බලන්නේ සිංහයා හරි යොසුරුයි. අලියට කොහොම හරි මෙහෙම ඉස්සරහින් පෙළ එක පාරට බැලලා එයාට පාර දෙන්න පුළුවන් පිටිපස්සෙන්. ඒ නිසා අලියා කරන්නේ සිංහයා යන යන පැත්තට මූණ දාන එක විතරයි. මොකද අලියාගේ වැඩ කරන්න පුළුවන් හොඳ වැඩ කියන ඉස්සරහින් කරා. ඒ නිසා සිංහයා කොච්චර ශක්තිමත් වුණත්, සිංහයා කොච්චර බාහුබල සහිත වුණත්, පුංචි සතා වුණත් හරිය බොහොම තලතුණා හැසිරෙන බැරි කම මොන දාගෙන ඉන්න තාක්කල්ද. ඒ වගේ අපිට කියනවා යම් කිසි කෙලෙසයක් කොච්චර බලවත් වුණත් පැමිණිච්ච අවස්ථාවේදී නොපැකිල කෙලෙසයට මොන දීලා ආශාවට මොන දීලා තරහවට මොන දීලා ආස්වාසයට මොන දීලා ප්‍රසවාසයට මොන දීලා ඉන්න තාක්කල් අපි අර එළඹිච්ච ගතිය අපි කියන කර්මණීය ගතිය ශක්තිය දෙන්නේ උමෙලාදී හැබැයි අපිට උඩ පිටිපස්ස ඕන කරනව පණින්න පුළුවන්. පිටිපස්ස විවෘතයි. නමුත් පැමිණිච්ච කෙලෙසත් එක්ක ගත කරන තාක්ක කන්ෆ්‍රන්ටේෂන් කියලා කියන්නේ ඒ තාක්කල් තමයි තියෙන්නේ. ඒ වෙලාවේදී අපි කිව්වොත් එහෙම පිටිපස්සේ කවුද ඉන්නේ දන්නේ බලන්න ගියොත් ටංගල සිංහපයි. chance එකක් දෙන්න බෑ සිංහාට දෙන්න බෑ chance එක. එලි එලි එළමෙන දේම බලන්නේ. ඔය වීඩියෝ බණ්ඩාර සටනේදී ඒ ඒ කුංචි පොතක තිබුණා වීජ බණ්ඩාර කියලා කියන්නේ හෙල්ලයි කඩුවයි ගත්තට පස්සේ පලියයි කඩුව ගත්තට පස්සේ තුන් හතර දිනක් ආවත් මුණ දෙනවා. ඉතින් සොනීද මන්දන කට්ටියත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී හතර දිනක් ඇවිල්ලා සටන් කළා. ඉතින් මෙයා හෙල්ලේ පලිය අතර තියාන කඩුව අතර ගත්තාම ඉතින් යහුසුලුකම නිසා හතර දිනක් එක සම්ඩු කරනවලු. සම්ඩු කරනකොට කරගෙන පිටිපස්සේ යනකොට දන්නේ නැතුව එයා ගහකට හේතු වෙන්න වෙලාවේදී පිටිපස්සෙන් ආපු සොලි මිනිස්සයා ගහවකට නැගලා තියෙනවා. මෙයා දන්නේ. මෙයා ෆයිට් කරගෙන කරගෙන ගහවට ගියාට පස්සේ ගහවට ගිහලා හෙල්ලෙන් යනකොට පස්සේ මැරෙනවා. ඉතින් මුණ දෙන්න පුළුවන් ඉස්සරහින් නම් හතරක් නෙවෙයි හයක් නෙවෙයි කියලා. පිටිපස්සෙන් අවුට් කරනවා. කෙලෙස් වල අපි හිතන්නේ එහෙම පිටිපස්සෙන් ඇවිල්ලා ගහILLක් නෑ ගහන්නේ සංස්කාර වෙන්නේ සංඥා බාටපත් වෙන්නේ වේදනා බාටපත් වෙන්නේ රූප බාටපත් වෙන්නේ මේ අස්පනාව. රුප්පන කොටස පමණයි රූප කියන්නේ, විඳවන කොටස විතරයි වේදනා කියන්නේ, හංගෙන කොටස පමණයි සංඥා කියන්නේ, අපි අනන කොටස විතරයි සංස්කාර කියන්නේ. අපි මේ දකින්න ටිකේ තමයි විඥානේ තියෙන්නේ. ඒචයි නොදැක්ක අපාදුක අපි විඳින්න වෙනවා, භ්‍රමසප්ප විඳින්න වෙනවා. එහෙම නැත්නම් ඒවට ගිහිල්ලා බලලා ඉන්න ඕනේ කියලා කිව්වොත් අපිට මේ චිත්තක්ෂණේ කරන්න බෑ. අපිට නයිවා චිත්තක්ෂණේ ඉන්න වෙනවා. බ්‍රහ්ම ලෝකේ කියලා ඒ සැප බලලා ඉන්න වෙනවා. අපායෙ කියලා ඒ සැප බලලා ඉන්න වෙනවා. ඒක උර කරන්නේ. එතකොට ඒක අකාලික වෙන්නේ නැහැ. මේ චිත්තක්ෂණේ වෙන්නේ නැහැ. නිසා විපස්සනාවේදී මේ කියන මේ කාරණාව ඉස්සල්ලාම බාර ගන්නවා සම්‍යක් දෘෂ්ටිය වශයෙන්. පැමිණිච්ච ටිකමයි දුක දෙන්නේ. පැමිණිච්ච ටිකෙමයි නිවන තියෙන්නේ. නැත්තම් මාර්ගය වැටලා තියෙන්නේ. නොපැමිණිච්ච දේවල් ගැන කලබල වෙන්න එපා. එතකොට වෙන්නේ අපේ හිත ඔළුව කොහෙද කඳ කොහෙද යන. ඇලයින්මන්ට් එක නැති වෙනවා. අර ඩිස්ට්‍රික්ෂන් පාත් එක ඇලයින්මන්ට් එක නැති වෙනවා. අපේ හිත අන්ධබදයි. අන්ධමන් දෙනවා සැලසුම් කරගන්න බැරි. ඒ නිසා එකකට ගත්තොත් හැබැයි මම මේ ධම්මජාමතු මත කරුපේක ඒකට හේතු ඒක සිද්ධ වෙන හැටි කියන්න පුළුවන්. මේ විශේෂ මාර්ග අටුවේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා යථාපාකට විපස්සනා බිවිසෝ යමක් ප්‍රකට වෙනවද ඒ විපස්සනාට බැස ගන්න. පච්චා අනුප අනුපහත්තේටපි උපායේන උපට්ඨපෙත්වා විපසිතබ්බත්. ඒ මතුවෙන වෙලාවේදී මේ පැමිණිච්චදී අපි හැන්ඩල් කරාට පස්සේ අපිට හම් වෙනවා මේක ඒ ඒ විශේෂ පිළිවෙල විශිෂ්ට ඥානයක්. අන්නේ විශිෂ්ට ඥානේ ඒ වෙලාවට නොපෙනිච්ච දේවලුත් පස්සේ බලලා කරගෙන යන්නේ කියලා. ඒ කියලා කියන්නේ සංග්‍රහ අයිටම්ස් එක අල්ලගෙන යනවා. අපි උදාහරණයක් වශයෙන් කියනවනම් සතෙක් මරලා කපලා ගේ හොඳ මාසෙත් ඔක්කොම යන උගෙලා කෑවට පස්සේ ඉතුරු කැලරි ටිකක් පස්සේ බඩගිනි වෙච්චලා කන්න පුළුවන් නමුත් ඉස්ලාම් ගිය වෙලාව ගන්න උගේ තියෙන අන්න කට් එකයි ප්‍රධාන ටික විතරයි. මූලික දේ කරනවා මැෂ්ෂප්ට ගොඩාක් හිට හම්බ වෙනවා. ඒ ඒ වෙලාවේ ප්‍රකට වෙච්ච නැති දැනගන්න ඕන දේවල් ඒක ගොඩාක් සිද්ධ වෙන්නේ අන්වේ ඥාන මාර්ගයේ. ඒක සිද්ධ වෙන්නේ ණය විපස්සනා ක්‍රමයේට. ඒක ඇත්තටම කියනවා නම් අපි බලපෙරමුණේ මුල්ම ටික හොද්දට සංවිධානය කෙරුවොත් පිටිපස්සෙන් ඒක ප්‍රොසෙස් කරන ප්‍රොසෙස් කරන යනවා. ඉතුරු වෙන දේවල් සුද්ධ වීවි සුද්ධ වීවි යන. අපි නිතරම ඉන්න ඕනේ බැටල් ග්‍රවුන්ඩ් එකේ. අපි මෙතන නිතරම ඉන්න ඕනේ ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකේ ටිප් එකේ. එතකොට අනිත් වෙයි අතුරු ටික තල්ලු කරන තල්ලු කරන යනවා ඊට පස්සේ ඉස්පාසුයි මට්ටම් කරලා ඉවර කරලා සුද්ධ කරගන්න වෙලා හම්බෙනවා. නමුත් මේ ඒ යුද බිමේ ප්‍රධාන මෙහෙයුම පැමිණෙන ක්‍රමයට තමයි යන්නේ. වැලයන් හැටියට මැස්ස ගන්න කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේක පිළිබඳව මූල ධර්මානුකූලව නම් අපිට කරුණු රාශියක් තියෙනවා. නමුත් ඒක කරනකොට එල්ලේ අන්තපජල් වෙනවා. මම එල්ලේ අනුමත් මොකද මම කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ කියලා කිව්වොත් ඒ යෝගාවචරයේ ජවයක් එන්නේ. ඒ නිසා ජවයේ දෙන්න කරන්නේ මුලින් පැමිණිටි කරන කරන යන්නේ. එතකොට විශ්ව පිළිබඳව සෑහෙන පරිචයක් ඇති වෙනවා. ඒ පරිචය තුලින් ඒ ඉතුරු වෙන ටික මට්ටම් වෙලා යන්න පටන් ගන්නවා. ඒකයි සෝනාසේකින් පේනවනේ කෙනෙකුට ඥානසුවයක් තුලින් වුණත් එයාට ඒකට බය වෙන්න ඒකට ඇලෙන්න ඒක තුලින් යාට නිවන් දකින්න පුළුවන්. ඒ වගේම රූපයකට මත් වෙච්ච කෙනෙකුට ඒකේ ආදීනිය වෙනසම ඒ තුලින් නිවන් දකින්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය තුලින් ලැබෙන ඒ ඒ සුළු අරමුණ පුළුවන්. ඒකට මූණ දීමෙන් නිවන් දකින්න පුළුවන්. ඒකයි ආදීනවේ ආස්වාදයේ බය වෙන්නේ. ආස්වාදයේ තීරුම් අරගෙන ඒක ආදීනවේ සතම චන්ද්‍රාගයක් තමයි. ඒකනේ අදහස. ඒක ඇත්තටම අපි ගම්පල අම්බුලාර කියන මේ සූත්‍රයේ ඒක සත්‍යක්ඨාන සූත්‍රය කියලා තියෙන්නේ. ඒක ਸਰවචන්ත්‍රයේ සඳහන් කරලා තිනවා දෙපික්කවේ බික්කු සත්තඨාන කුසලෝ හෝති ත්‍රිවිධූප පරික්ඛි ඉමස්මින් ධම්ම විනීයේ කේවලී උසිතවා උත්තම පුරුෂෝති උච්චති මහණි යම් කිසි කෙනෙක් මේ ශාසනයේ සත්තඨානේ ගන්නවා මේ කියන හතරයි ආශාද ආධිනව නිස්සන්න කියන තුනයි ඒකට ස්ථාන හතක් ගැන කතා කරනවා දන්නවනේ ඊට පස්සේ එයා ත්‍රිවිධූප පරික්ඛයක් කරනවා ත්‍රිවිධූප පරික්ඛිය කියලා කියන්නේ මේක රූප වශයෙන් බලන්න ඕනේ ආයතන වශයෙන් බලන්න ඕනේ පටිච්චසමුප්පාද වශයෙන් බලන්න ඒ බලපු එකම විවිධ දෘෂ්ටි කෝණයෙන් බලනවා. බැලුවොත් එවැනි පුද්ගලයා අසහාය පුද්ගලෙක් වත්පත් වෙනවා කේවල කේවලී කියලා කියන්නේ සාපේක්ෂ නැති নিরপেক্ষ පුද්ගලෙක් වත්පත් වෙනවා අසහාය පුද්ගලෙක් වත්පත් වෙනවා අසමසත්පත් වෙනවා උෂිතව වැසතිම වූ බර්බතර ඇති කෙනෙක් වත්පත් වෙනවා බුද්ධ ආදී උත්පන්නවන්ට ලෝකේ උත්තම පුරුෂය කියලා කියනවා. මේ හතර දැක්කට පස්සේ ඒ මේ හතරම තමයි අත්ත වශයෙන්ම මේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා වෙන පැත්තකින් පෙන්වන්නේ මේ දෙක එකතු කරපුව හතක් වෙනවා. මේකට කියන්නේ සත්අට්ඨානයි කියලා. ඒක අපි මුළු ආවිදි කරා ඒක ඉතාමත්ම සියුම් තැන් තියෙනවා රූපේ පිළිබඳව අපි කාම ආශාවසින් අපි රූප රූප ලෝකයේ කාම ආස්වාද ලබනවා ඊට පස්සේ කාම ආස්වාද අයින් කරන පස්සේ අපිට ලැබෙනවා නිරාමිෂ සැප ධ්‍යාන සැප කාමාස්වාද ආසාව වගේම ධ්‍යාන සපවිශීත ආසාවක් තියෙනවා. ඒ නිසා කාමයේ ආධිනව ගන්නා වගේම ධ්‍යාන ආධිනවත් දැක ගන්න ඕනේ. ආස්වාද ආධිනව දැක ගන්න ඕනේ. ඊට පස්සේ ධ්‍යාන ඉක්මන විපස්සනා කරුවට පස්සේ ඊටදී බොහෝම සූක්ෂම වංචනික ධර්ම වගේක් හම්බ වෙනවා. භාවනා සාර්ථක වෙච්ච යෝගාවචරය. ඒ යෝගාවචරය එව්වෙත් නොඇලේ. එහෙම නැත්නම් මේ ආමිෂී, නිර්ආමිෂී දෙක විතරක් නෙමෙයි අවේදිත සුඛයට යනකොට ඉස්සරහ තියෙනවා තව ට්‍රැප් එකක්. ආංශ සැපේ ආධිනව බලන එකත් ওই ධ්‍යාන වල තියෙන ආධිනව බලනකොට ඉතාම සූක්ෂමයි. විපස්සනා භාවනා කරලා අරමුණ සාර්ථක වෙනකොට හම්බෙන සුඛේ අරමුණු ටික මේක රූප පිළිබඳව අපේ පිටකේ ගුණයක් අරගෙන පෙන්නලා නැහැ. වේදනා කරනකොට මතුවෙන ටික තමයි දසෝපක්ලේශ කියලා පෙන්නලා තියෙන්නේ. ඥාන පීති ඕබාස අදිමොක්ක ආදිවාසී මේ ටිකේදී මම මේක කියුවා මහායාන සූත්‍රයක් තියෙනවා ශූරංගම සූත්‍රය කියලා. ඒකේ පෙන්නනවා විපස්සනා කරනකොට රූප සාර්ථක වෙච්ච එක්කරට හම්බෙන යක්කු 10 දෙනෙක් ඉන්නවා. වේදනා පිළිබඳ සාර්ථක වෙච්ච එක්කරට හම්බෙච්ච යක්කු 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනා තමයි අපේ පොතේ ඔය දසන උපක්‍රේෂ කියලා කියන්නේ. සංඥාව සාර්ථක වෙනවා තව යක්කු 10 දෙනෙක් එනවා. සංස්කාර සාර්ථක වෙනවා තව යක්කු 10 දෙනෙක් එනවා. විඥානයේ යාත්‍රා වෙන තවයක් උදාහරණ දෙන්න නිසා 50 දිනක් බලන්න ඉන්න සාර්ථක යෝගාවචර වෙනකම් කන්න. අන්නේ 50 දින හඳුන්වා දීලා කියේ නැත්නම් මේ ශාසනයේ නිමාව සිද්ධ වෙන්නේ උනොතනින් කිය. නිසා ශාසනයේ නිමා වෙන කාලේ මේ 50 දින කට්ටියට අඳුල්ලා දෙන්න භාවනා සාර්ථක වෙනකොට ධර්ණා වශයෙන් මාන වශයෙන් දිට්ඨි වශයෙන් රූප වශයෙන් දත්ෙන් දත්ෙනෙකුට අහු වෙන්න ඉතන ගොතුරු වෙන්න පුළුවන් දැන් මට හරියයි කියලා හිතුවා වේදනාව වශයෙන් 10 දෙනෙකුට ගොදුරු වෙන්න පුළුවන් සංඥා වශයෙන් 10යි 50 දෙනෙක් වෙන්න ඒක ඒක මේ මට ඒ පොත කියනකොට හිතුණා මේක නිකන් හුදු සමීකරණයක් විසඳලා ගත්ත එකක් නෙවෙයි ඒ කියන දේවල් වල මොකක්ද ටච් එකක් තියෙන්නේ එහෙනම් අපි හොඳටම දන්නවා කාම ලෝකයේ ආසාද ඊට පස්සේ නිරාමිෂ සුඛේ රූප ලෝකයේ ආස්වාද අපි සකච්ඡා කරමු. මුචි විපස්සනා කරනකොට උපසර්ගන යෝගාවචරයට එන සියුම් තණ්හාමාන දිට්ඨි හරියට නම් කළා තියෙනවා. මේ හැම එකකම ආස්වාද ආධිනව දැක්කා. ඉතින් අපි ඇත්තටම මේ සමුහයක් වශයෙන් භාවනා කරනකොට අපි එකිනෙක කරාට කණ්ණාඩියක් වෙන්නේ. අපි එකිනෙක කරන අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්තාපනේන වශයෙන් එකිනෙකා ප්‍රතිවිලා එකිනෙකා ඔසවා තබා ගන්න හදන්නේ ඒ සියුම් උපක්කේශ කවදාකවත් Tamanට පේන්නේ. ඒක පේන්නේ භවනා කරන අනික් කෙනාට පේන. ඉතින් අපි අර එකිනෙකාට විශ්වාසය නැතුනොත් අනිත් කෙනා අපිට කියන්නේ අවරණසර කියන චතරාවේ ඒක මෛත්‍රික නිකන් මොකටද වෙන්නේ ඔන්න යනාති ගියා වේ ඕනි. ආජහිතිය ගුණා කන කන කාගෙන ගියා වෙත නිකන්. එහෙම වුණොත් අපි කරා. අපි හදා ගන්න ඕන අපේ කල්යාණ මිත්‍යා එහෙම සකෝපදවන්න එපා. මම වෙලාව බලන්න මට තරහයි නේද කියන්නේ පැතුම් මට තරහයි. කරුණා කරලා. මගේ මේ සාර්ථකත්වයේ මතින් මට අං ඇවිල්ලා තියෙනවා. සහත්කත්වයේ මතින් මට මාන්නයක් ඇවිල්ලා තියෙනවා කරුණාකර මට කියලා දෙන්නයි කියලා ලොකු පැවරුමකින් ලොකු අන්‍යෝන්‍ය භාවනා කරලා විශිෂ්ට වෙන්න ඕනේ නැහැ. නිරීක්ෂණය කරන්න භාවනා කරලා විශිෂ්ට වෙන්න ඕනේ නැහැ. ඒ නැති කෙනෙක්ගෙන් හරි ගමන්නේ දැක්කොත් බලන්න මේක නාස්තික විචනයක්ද ආස්තික විචනයක්ද කියලා ආස්තික විචනයක් නම් තාරාසිරම් බලන්න බලන්න. ඒකටයි බුද්ධ බුද්ධෝත්පාද කාලය කියන්නේ. හැම කාලෙම ගුණේ. හොඳට භාවනා කරන පිරිස අතර තමයි තව කෙනෙක් පිළිබඳව බොහොම විචනාත්මක බල ඒ කියන්නේ ඇත්තටම මේ සංවේදීතාවයෙන් නාස්තිකන දාසි දෙවේ කෙලින්ම ගහන්න පුළුවන් නැත්තම් වැඩන්නේ අපේ යාළුවෝ නැත්තම් වැඩන්නේ අපේ කල්යම් මිත්‍රත් නැත්තම් වැඩක් නෑ අපේ සත්පුරුෂ ගතිය කියලා මට ඒ නිසා අපි වීරුගේ එක මේ සෙල්ලම් කරන්නේ රාගවත් වීරුගේකට කල් ගහන්න යන්න එපා ඒකට තමන්ටත් වදින නිසා හැම කෙනාම පවර ගන්න ඕනේ ආදීනම කියලා කියන්නේ අපි දන්න ආදීනම නෙමෙයි භාවනා සාර්ථක වෙනකොට වෙනම ආදීනම වගේක් සාර්ථකත්වයේ තුලින් අනේ එතනදී බොහෝම නිකමයි බොහෝම යටහත් පහත්ව සර්වඥාන් වහන්සේට වැටෙනවා අනේ මයිලක තව ගොඩක් තියෙනවා කියලා කියොත් එන්නේ එන්නේ කැපි කැපි කැපි කැපියා ඒ නිසා ආස්වාද ආදීනව සහ නිස්සරණ කියන මාතෘකාව මේ චතුරාර්ය සත්‍යෙම වෙනස් ක්‍රමයකට පෙන්නන ඒකම වෙන කණ්ණාඩියකින් අර ත්‍රිපරිවත් මේ ත්‍රිවිධූප පරික්ඛී වගේ රූප වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් වෙන්නේ. ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂයක් තමයි. යමක් ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ ඒක පිළිබඳව පහළ වෙන අන්වේඥා. ඒක පිළිබඳව පහළ වෙන තර්ක ඥාන, ණය විපස්සනා, inferential knowledge, deductive knowledge. හරි ශ්‍රේෂ්ඨයි. ඔත් එක්කම වෙන්නේ මේ හැප්පෙන රූප ටිකත් එක්ක. විඳින විඳන පමණත් එක්ක පමණයි. ගත්ත සංගීමිත පමණයි. කරපු සංස්කාරමත් පමණයි. Tamange විඥානෙ පමණයි. කිසි දෙයක් හොයාගෙන යන්න ගත්තොත් එල්ලෙකයි. අන්තිම පස්සේ දෙනවා ඉගෙන බය වෙන්න එපා. ඉදිරිපත් චිතේ අරගෙන යන්න. එතකොට අපිට හැම වෙලාවෙදීම ගණන් කිරිලක් ඕනේ, හැදිල්ලක් ඕනේ මේ මතුවෙච්ච දේ. ප්‍රකට දේත් එක්ක යන එකක් තියෙනවා. හරි මේ හෙට් ටු හෙට් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. වැරදි නම් හොඳටම තියෙනවා වැරදි. හරි නම් හොඳටම තියෙනවා හරි. කැල්කියුලේට් කර කර එහෙම යන්න යන එක ඒක මම දකින්න සංකර කටිකයි. අපිට ධ්‍යාන සැපයක් තියෙනවනේ. ඒකේ භාවනා කරනකොට ආනාපානි කරනකොට කාටවත් බලක් කරන්න බෑ කාටවත් ගන්න තියෙනවනේ. ආවොත් ඒත් ආදීන වාසන දකින්න. නමුත් ධ්‍යාන තිබිය යුතුමයි තිබිය යුතු පළවෙනි ධ්‍යානෙද අටවෙනි ධ්‍යානෙද කියලා සැලසුම් අපිට කාටවත් කියන්න බෑ. ඒක වෙන්නේ අපේම දෛවපගත සිද්ධ වල හැටියට කර්මානුරූප විදියට. හැබැයි කියලා දෙන්න ඕන. සාසනේ කියනවා අටවෙනි ධ්‍යානෙ දක්වම කියලා අනුපද ධර්ම විපස්සනා කරලා කියනවා හත්වෙනි ධර්මයේ විපස්සනා ඥානෙ දක්වා ධ්‍යානෙ දක්වා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අනිකයට බෑ ඒක කරන්න. නමුත් තීරටිකලි අපිට එතන යන්න පුළුවන්. ඒ අනිකට කියලා දුන්නට මෙතන යා යුතුයි කියලා විවස්ථාවක් හැදුවොත් තමයි අපි මූල ධර්ම වලට ඊට වෙන්නේ. ඒකෙන් පරිසම්. සරස් ජීවිතේ සංසාරේ සාමාන්‍ය අපි අමාරුවෙන් නවාගත්තු ජයග්‍රහණ කියනවා. ලාවට මරණය දැක්කම ඒක සංසාරේ එක්ක වටාවේ. විදුලි භාණ්ඩයක් කරනකොට පස්සේ පැලිර ගියාට පස්සේ ඒක කැඩුනා තමයි. ඊට පස්සේ ඕනතරම් පැලිර ගියත් කැඩුනා. ඒ පැලෙන්නේ පැලිරෙම ගියා. පැලිරෙන්නේ පැලිර ගියාට පස්සේ ඒක ආයෙ විකුණන්න බෑ. ඒක ඉතින් ගෙදරක දුරක වැඩකට ගන්න පුළුවන් පැලිර සහිත භාණ්ඩයක්. ආයෙ ඒක පුරුද්දන්න බෑ. කැඩුනා. කැඩුනා ඊට පස්සේ කැඩෙනවා කියන එක බිම් වැටලා සෑවිල්ල විසිරියා. පළවෙනි පළේ ගිහින්ම ඒ ඊට පස්සේ කන්නේ. ඒක නිසා ඒකෙන් තමයි වෙන්න පටන් ගන්නවා සෝවන් ආදී ඉෂ්ටිරසාර පසු නොවන ඥානයක් නෙමෙයි මේ පහළ වෙලා තියෙන පුංචි එකක් පහළ වෙලා තියෙන මේ කයි මාර්ගය කියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඒකට ගැළපෙන විදිහට අනුග්‍රහ කරලා ඒකට අවශ්‍ය සප්පාය කරු සැලසලා දිලා කරගෙන යන එකයි. ඒක තමන්ගෙන් ආපු එකක්. සබුදුන් ආපු එකක් නෙවෙයි, ගුරුන්ගෙන් ආපු එකක් නෙවෙයි. ආශිර්වාදයක් නිසා නිසා මේක නිවන වගේ සලකන්න. සලකන්න එක නැවත නැතිින් තියෙන අවස්ථාව වෙයි. මේක ඉස්තිර වෙන්නේ මේ චුල්ලසෝතාපන්න තත්ත්වයේ ඉස්තර වෙන්නේ මේ පච්ච පරිඥාණයනකොට. ඊට පස්සේ ඒක නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියන ස්ථිතාවෙන්නේ සෝවන්. සුවානාට පස්සේ සර්වඥයන්සන ගණන් ගන්නෙම නැහැ. ඊට පස්සේ ගඟට තල්ලු කරපුවා ඔක මොහොතටමයි ගහගෙන යන්නේ. ඒක සර්වඥයන්සේ ගණන් ගන්නේ සුවාන් කරනකම් තමයි. සුවාන් කරනකම් මගේ වර්ගීමක් තියෙනවා වගේ කියලා කියනවා. නමුත් ඊට ඉස්සෙල්ලම Tamanට ලකුණු පේන්න පටන් අරගන්නවා. ඒ ලකුණු ආවට පස්සේ ඒකට කියන්නේ ද බ්ලින්ක් කියන එකේ සඳහන් කරලා තියෙන්නේ අපේ ජීවිතේ নানা ආකාර සිද්ධි සිද්ධ වෙනවා කොයි එකද අහුල ගන්න කියන එක නැචරල් සිලෙක්ෂන්. අහුල ගන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අන්ධයාටක් මැණික් ගලේ පය ගුණට අහුලන්නේ නැතුව. අහුලන්නේ ඒක පූර්වෝපගත සිද්ධියකින් තමයි. ඇපල් ගිරිය පොළොව වැටෙනවා හැම කෙනාටම වැටෙනට අයිසෙක් නිව්ටන් විතරයි ඒ පොයින්ට් එක. ඒ වගේම තවත් කට්ටියට කොච්චර දුර ආයේ වගේ ආකර්තන වෙලා තියෙනවා ඒකෙන් තීරි කඩේවලක් කරන්න ඒගොල්ලන්ට බෑ. ඒ කියන්නේ ඇපල් ගිරිය පොළොවට වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ගුරුත්වාකර්ෂණ කියන එක නැති එකක් නෙමෙයි. ගුරුත්වාකර්ෂණය හොයාගෙන ඇපල් ගිරිය වැටිලා නිව්ටන් කිව්වත් තේරෙන්නේ නැති කට්ටියක්. ගුරුත්වාකර්ෂණ නියම කියන එක තේරෙන්නේ නැහැ. ජීවිතවල වැඩක් නැහැ. ඒ නිසා අපේ ජීවිතේ එක තැනකදී මේ පැලිර යනවා. මේ පැලිර ගියාට පස්සේ තේරෙනවා මේක කවුරුත් ජීවිතන්නේ මගේ භවණන් අපේක. ඒක නැවත නැවත ඊම සඳහා මම සප්පාය කරනු සලසනවා නම් එහෙනම් මට ඒක ඒ ක්‍රමයට යන්නමුත් ඒක අනේ වීදුරු භාණ්ඩයක් කැඩීමක් විදිහට ගත්තොත් අයියෝ මේ ලස්සන මැණික් කළ පිටුවා කියලා ගත්තොත් ඒක ලොකු අබැග්යක් ලොකු පශ්චාත්තාවයක් වෙනවා ලොකු ඉච්ඡා බංගත්වයක් වෙනවා ලොකු පරාජයක් වෙනවා. මොකද සත්පුරුෂයා දකින්නේ කංසෝ උපහතය යත. සචේ නීරේසි අත්තාන කංසෝ උපහතය යත. ඒසපත්තෝසි නිබ්බාන සාරම්භෝතේ නොවිච්ඡති කියලා කියනවා. මම හිතන්නේ මගේ පාරත් ඒක විශ්වාස මතක් කරා කංශ භාණ්ඩයක් එතන ලෝහ භාණ්ඩයක් අරගත්තාම අපි ගත්තොත් තබක් මුත්‍යක් හරිම කරයක් අපි ඒක තට්ටු කරලා බලලා තමයි ගන්න ඒක ඒක ඝණයට කියන. තට්ටු කරන හ්ම් ගන්න ඒක ඝණයි. මේක කොහෙන් හරි පැලිරක් ගියා නම් තට්ටු කරපුවම බොල් ලඩක් එනවනේ. අර හ්ම් සද්ද එන්නේ නැහැ. කිංකිණි නද එන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන මේ කැඩිචින සංස්වාදිය වගේ තමයි මාන්නක්කාරය. යා මම කින්නෝ කියලා ඒක ඝනව හිතාන කවුරුද තට්ටු කරුවොත් තට්ටු කරුවොත් නැසයි. ගහනවා පනිනවා එකට එක කියනවා එන්නපා මයිත් එක්ක මම කවුද කියලා දන්නේ නැතුව දෙන්නේ කියලා එයා හැම වෙලාවෙම සාරම්භයටමයි භාවනා කරන එක නා කියන්නේ පරිලක් ගියේ කරන තට්ටු කරාට අර වගේ කිංකිණි නද එන්නේ බුබ්බුක් ගන්න හැබැයි සාරම්භෙනේ එකට එක කියන්නේ නිසා අපිට හික්මෙන්ද කියනවා පැලිච්ච කංශ භාණ්ඩයක්. ඒක පැලිලා ගිහිලා තියෙන්නේ. වෙන්නේ මේ තට්ටු දානකොට තියෙනවා කිංකිණි හඬ එන්නේ. ඉතින් ලෝකේ හඬන්නේ කිංකිණි හඬ පස්සේ නා. මේක පරාජයක්. ලෝකී ඉන්නේ මේ දිගට දිගට යන කිංකේ නාද. බුදුහාම කියනවා ඒකෙන් තමයි සංසාරේ භව නිත්‍ය ඇති වෙන්නේ දිගට දිගට යන්නේ. පළයිර ගියාට පස්සේ කිසි බලයක් ඒක බලන්නේ බැලුවට පේන්නේ නැහැ. මුදලට පේන්නේ නැහැ. තත්ත්වයෙන් තමයි දකින්නේ. ඒක හැබැයි මේ භාවනා කරන කෙනාට තියෙනවා පුංචි මොකද්ද වෙනසක් නැහැ. වාක්‍යය අවස්ථාවක් තියෙනවා අයිතිවාසිකමක් තියෙනවා සුඛාපටිපදාව දුක්ඛාපටිපදාව දෝනේ කියලා තෝරන. Tamante කැමති නම් සුඛාපටිපදාව කියනවා. නැත්තම් දුක්ඛාපටිපදාව කියන්නේ මේස. දුක්ඛාපටිපදාව යනවා මරණ සංඥාව, පටිපූල සංඥාව, දස්තිස් දෙක. ඒ වගේ මනසිකාරාවෙන් යන්න පුළුවන්. ඒක සුපිපස්සාවක් වැඩිනවා. හැබැයි සමාධිමත් ඥාන සුඛාපටිපදාව කියන්නේ යෝගාවචරයේ Right. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මැනේ කියපු දේ ඒ ස්වාමීන් වහන්සේ දැන් කරපු දේ දේ මම කියන්නේ හිටියා දැන් මැනේ කිව්වේ යම්සි කෙනෙක් ජීවිතේ නැවැත්ම පොඩ්ඩක් අතිමුක්ති කරේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලාවට මරණය ආ ලාවට මරණය දක්වා ලාවට මරණය දකින්ද ඉස්සෙල්ලයි පස්සේ ඒකට සාදර වීම වැදගත් කියන එක ස්වාමීන් කිව්වා. ඒකට සාදර වෙන්න පුළුවන් විදියක් තියෙනවා අපි හැමදාම භාවනාවේ කරන්නේ. දැන් අපි පරියන්කේ ඉන්නවා. එතකොට අපි එක අරමුණකට හිත ගන්නකොට උදේ ස්වාමීන් වහන්සේ කිව්වා රූපය ඇස් වැහුවට රූපය අපිට එන ආකාර දෙකක්. එකක් තමයි රූපේ පිළිබඳව අපේ මතකයන් රූප ආකාරයෙන් දැන් සාල්පුෂා පේන්න පුළුවන් නැත්ද මනසේ ඒ රූපයනේ ඒ රූප රූපේ සෙමරැල්ල තමන්ගේ ඉතුරට ඇතුළු ඒතර තවත් එකක් කිව්වා ඒක මට ඉතින් ඒ විදිහට ස්මරණේ තියෙනවා පුස්ස පුස්ස බොල් බව හිස් බව පේනවා. ඉතින් දැන් මම කියන්නේ එතකොට අපි හරියට භාවනා කරනකොට අපි ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව ඒක ඒකට ඉදිරිපත් වෙන්න නොදී අපේ මූලික අරමුණ කෙරෙහි හිත පවත්වන්න අපි පුරුදු වෙනවා. ඒක නේ අපි භාවනාව හරියනකොට ආස්වාස් ප්‍රාස්වාස් කී කරනවා නම් එයා මොකක් හරි අස්ස ප්‍රසස්සාරි වෙන මොකක් හරි කර්මස්ථානයක අපි හිත පිහිටවන එක්ක ඥාන tattve කියනවනම් එහෙම නැත්නම් විපස්සනා පැත්තට යනවනම් ඒ කියන්නේ ඒ ගත්ත අරමුණත් එක්ක අපි හොඳට සංයමයෙන් හිත පවත්වන කෞශල්‍යයක් අපි දියුණු කරනවා. ඒ දියුණු කරන්නේ අර පංචේන්ද්‍රියන් වලින් එන වහගත්තට විතරක් නැතුව පසසිතෙන් කොල්මන් කරන සිතිවිලි මේ මනෝ රූපයි ඒවා එක ගැටෙන්නේ නැතුව ඒ ගැන වැඩි තැකීමක් නොකර අපි අරක දිගේ යන උත්සාහ කරනවා. ඒක අපි සාර්ථක වෙනවා කිසි කෙනෙක්. එතකොට අපි එක්තරා මරණයක් අපි තුල එතෙන්දිම පටන් ඇයි අපි අරුවක් පැත්තකට දානවා ඒකල මේක අපිට බොහොම කෙටි ප්‍රදේශයකට අපි ගන්නවා. ඒ වගේම අපි ගිහින් දැන් අපි යොමු වෙලා යොමු වෙලා අපි යම් කිසි දීකට යනවනම් කාය සංස්කාර නැවැත්වීම. ඒ කියන්නේ අකරණ ආස්වාස ප්‍රාස්වාස භාවනාව අපිට ආස්වාස ප්‍රාස්වාස දෙකේ වැඩිම නැති වෙලා අපිට හුස්ම ගන්න නැහැ වගේ දැනෙනවා. ඒ මොනවත් හුස්ම නැතිලා වගේ. ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නේ සංසිද්ධි. එතකොට අපි කලබල වෙනවා නැත්තම් ඉන්නේ නැත්තම් ඒ කියන්නේ අපිට ඉන්ද්‍රියන් වලින් මම හිඳින්නේ. මම ලෝකයේ දන්න ආකාරය නැවතිනකොට අපි තුල ඉගෙන ප්‍රතික්‍රියාව පින්නේ නැත්තම් එතකොට ජීවිතේ අපි දන්න ආකාරයෙන් නැවතීම ගැන අපි කලබල නොවි කලෙහි මතාවට ඒක ඒක අත්විඳින කෘත්‍යතාව ඒක ඒක හොඳට ස්ථායි වෙන්න පටන් ගන්නවා ඒ වගේම සක්මනක් අපි කරනකොට සක්මනේ දිහි සක්මන් කරනකොට අපි අර නොයේකුත් පැත්තෙන් අපිට එන දේවල් ගැන අපි හිත යොමු කරන්නේ ටික ටික ටික ටික අරගෙන කෙරෙහිම අපි යොමු කරනවා කියන්නේ එන්නේ එන්නේ අපේ මේක පටු කරගන්න. දැන් පැලෙයිර යන්නේකට අපි සිත සූදානම් කිරීමක් කරනවා. ඊට පස්සේ අතින්ගේ ආස්වාස ප්‍රසවාසයේ සංසිඳනකොට අපි ඒකට ප්‍රතික්‍රියාවක් නොකර ඒක සාදර වෙලා බය වෙලා හිටියේ නැත්නම් ඊට පස්සේ ප්‍රේක චිත්‍ර ප්‍රීතිය වගේ දේවල් අපිට ඇති ඒකට යන්න බෑ කියලා කියනවා ගුරුවරු අතන බයක් කියලා ආපහු වතු උස්ම හයියෙන් ගන්න පටන් ඉතින් මම මේ කිව්වේ මට හොඳ අත්දැකීමක් තියෙනවා ශනික මරණය මම උත්සාහ වතාවට තිස්සෙම මම සඳහන් කරලා තියෙනවා මට එක වතාවක් අවුරුදු ගානක් තිස්සේ නම් ඇතුණා මේ ඇනෆිලැක්ටික් ෂොක් කියන තත්ත්වෙක කුස්තලෙක් නම් කොයි වගේ දෙයක්ද කීක දන්නවා එක. උදේ තුනමාර විතර අමාරුවෙන් නැගිටලා දුරවෙලා තිබ්බා. ඊට පස්සේ ඉස්සෙල්ලාම හුස්ම ගත්තට හුස්ම යන්නේ හුස්ම ගන්න ඕනකම තියෙන හුස්ම ඉන්නේ ඒත් එක්කම ඇස් බැලුවට ඇස් වලින් තියෙන දර්ශනය ඇස් පළ කරන්නේ නැති වුණා. ටච් එක දැනුන්නේ නැහැ. ඒ වගේ ඔක්කොම ඉන්ද්‍රියන් වෙහිලා ගියා. ටික ටික ටික ටික වුණා. එතකොට තප්පරයකින් කොටස බොහොම සුළු කොටසකදී ඉන්න සතා මේක ඇතුළේ ඉන්න සත්වයා රිබේ කරා. ඒකෙන් දැඟලුවා බොහොම ශරීරකින් මනස ඇතුලේ මේක දැන් ඇදලා යන්න වෙනවා. බලාපොරොත්තු නැති එක පාඩ. එතකොට අර මම ගොඩක් පුදු කරලා තිබ්බා. එතකොටම මට අර අර තත්ත්වයට ගියා හිත. ඉහිමම ඒකත් එක සම්දු කරේ නෑ. අර විදිහට කාය සංස්කාර සංසිඳන තත්ත්වය වගේ දෙයකට මම කිසියම් සංදෝෂයක් නැතිව ඉඳලා. මොහොතයි. එතකොට වැඩිලා වැඩිට දන්නේ නැහැ. ඇම්බියුලන්ස් එකෙන් ගෙනියනකොට තමයි දන්නේ. ඒකේ ඉතා මරණය වුණා නම් මේ කිසි කර්ධයක් නැතුව ඉතිරි ගියේ. ඒ අක්ෂණික මරණය ඉස්සෙල්ලා අත්දැකලා තිබ්බ බොහෝ වතාවක්. බොහෝ වතාවක් අත්දැකලා තිබ්බ නිසා ඉතාම පහසුවෙන් කාය සංස්කාර දැන් නැවැත්වීම විතරක් නෙවෙයි. අර අර කරන පොඩි අපි කරන සක්මන් භාවනාවේ නම් ඕකට තමයි පුරුදු කරන්නේ. ඒක දැනගෙන කරනවාමයි. සමහරයි සංසාර පුරුද්ද නිසා කිසිම භාවනාවක් කොයි වයකට පුරුද්දක් වෙන්නේ. ඒක ඔස්ට්‍රේලියාවේ නෝන කෙනෙක් කාර්කේ වයන කාර්ක පෙරලු. පෙරලෙනකොට මෙයාට පුට්ටක් බය වගේ ඇති වුණා නම් තාත්තේ. කාර්යක පෙරලෙනවා. يعني කිසිම බයක් නැහැ. මෙයා බලන් ඉන්නවලු කාර්කේ. කායි වැටුණා නෑ වලුණා ඒක නෑ ඒ වුණත් මම යහුවා ඊට පස්සේ පුත්තක පුත් බය වුණේ නෑ ඒක ස්වාමීන් වහන්සේ වෙනදීම බලන් හිටියේ ඉතින් කායි නැවතුණාට පස්සේ ෂොක් එකක් ආවා ඒක එන්නේ සංසාරේ භාවනාවේ කුරුස්තිය මාත් කරත් කියන්නේ ඒක නුඹලානේ නෑ නියලිට එක්ස්පීරියන්ස් නම් ඒක අතම ඉස්සෙල්ලා එකතු කරගෙන යනවා ඒකතු කරන එකනේ කට්ටිය මෙතෙක් කිසිම කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි කතා කරන්නේ ඔක්කොම කතා කරන අබෞද්ධ කට්ටිය පුනරුත්පත්තියක් විශ්වාස කරන්නේ ඒගොල්ලෝ කියනවා මේ මරණය හරහා යන අත්දැකීමක් තියෙනවා කියලා. කැලිමක් වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් මලාහා සමාන අත්දැකීමක් හරහා යන්න ඕනේ මේ තේරෙන්නේ. එතකම අම්මෝ මේක කැඩෙයි, මේක මැරෙයි, මේක නැති වෙයි කියලා මැරෙන්නේ ඉතල මැරෙයි. මොනද ඕනේ ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා රටහැරලා දාන්න පුළුවන් නම් වෙන දෙයක් නැහැ. මොනවත් නැහැ. ඒ කුමාරතුංග මුනිදාස වෙන්න කිව්වා කියලා කියනවා අපිට කරන්න පුළුවන් සියල්ලම නැති වෙච්ච දවසක් තමයි අපි හැකියාව මතුවේ. අපිට කරන්න පුළුවන් අපේ බලපුලුවන් කාරණා ඔක්කොම බින්දුවට බහින්න. ඉතින් තමයි අපේ හැකියාව තියෙන්නේ. ඒකට එන්න දෙන්නේ නැති වෙන්න තමයි මේ රක්ෂණ සංස්ථාවල බැංකුවල සල්ලි දාගෙන, දරුවෝ ඇති කරගෙන, පවුල් බන්ධන ඇති කරගෙන, තාප්ප බැඳගෙන, ප්‍රයිවට් ආමිස් තියාගෙන ඉන්නවා. නැති අය. කොහොම වුණත් ඒ කිසිම දෙයකින් ඔය කියන දෙයට කිසිම සම්බන්ධයක්. ඔය කියන්නේ වෙනම ඩයිමන්ෂන් එකක්. ඒක භාවනාවෙන් කියන එකක් නෙවෙයි. මේක මානවයට අයිති මූලික එන්ඩවුමන්ට් එකක්. මානවයට අයිති සම්පත්තියක් අපි කවදාවත් ඒක පරික්ෂා කරන්න බැහැ නැණි නව තාක්ෂණයට මුකුවා. අපේ කිට්ටුවන්ත හිතවත්ත වස්තු සේරම අපිට මේ පරිශීලනය කරගන්න දෙන්නේ. ඊළ අන්තිමට අපිට සිද්ධ වෙන්නේ මරණ මොහොතේ මේ තීරම කරන්න වෙනවා. ඒකට ඔය එක්කෙනෙක් අර. බුදුහාම කියන්නේ ඒක ඔක්කොම ඉඳන්දි මැරියා. මලහා සමාන අත්දැකීමට සාතරයක් මොකක්වත් නැහැ. සරසර් සිම්පතියෙන් සෝ ෆ්‍රීඩම් ජස්ට් කලවර්ස් නැතිවෙන්නේ. ඒ කියන්නේ බුබ්බඩේ රත්නලිය දහස්සර මැරෙනවා වීරයා මැරෙන්නේ එක සැරේයි. මරණයට බය මිනිහා මරණයට කිට්ටු වෙනකොට මැරිලා හමාරයි. දාගිය දාලා දඟලලා හරි අසන නමුත් වීරවන්තයා දන්නවා මැරුණත් මේකේ මැරෙන්න දෙයක් නැහැ ඒ නිසා මේ ඕන දෙයකට හේතු කරනවා ගන්න තියෙනවා නම් ගනි දෙන්න තියෙනවා නම් දීපන් කියලා දුන්නාට පස්සේ ඒව ගන්න දෙන්න කාට ඕක කරන්න දෙයක් මේක නෑ මේ කියන්නේ කර්ම නියමය චිත්ත නියමය තියෙන්නේ අපි ඒක විශ්වාස කරන්නේ නැත්නම් මේ පුඩුවන් කාරකම් සමහර කෙනෙක් උපදි කියලා භව සම්පatti නිසා අපිට කවදාවත් පරිශ්‍රණය කරන්න දෙන්නේ මේ උපදි කියලා කියන්නේ මේ අපි ප්‍රේම කරන ටික තමයි මේ ආසන්නයේ තියෙන අති ප්‍රිය වස්තු ප්‍රේමතෝ ජායති සෝච. ප්‍රේමයෙන්මයි අපි මේ සෝකේ වට කරගෙන තියෙන්නේ. ඉතින් මේක මේ අසු විසුද්ධි මාර්ග අටුවාචාර්ය වාසික කියනවා මේ අවිද්ද මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි හරියට ප්‍රේම කරනවා. දුක පිළිබඳ අවිද්‍යාව තණ්හා ස්වරූපයෙන් වංචා කරනවා. අපි මේ තණ්හා කරන්නේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව රැකගන්නයි. දුක පිළිබඳ අවිද්‍යාව අයිතිවාසික රැකීමේ අයිතිවාසිකම් සටනක් අපි ඉන්නේ. දුක පිළිබඳව ඒ කියන්නේ දුක පිළිබඳව මම දන්නේ නැහැ කියලා ඒක මම උටුන්නක් කරනවා. ඒක උටුන්න දාගෙන මෙයා මට උදව් කරන්න ඔයා කරන්න ඕනේ මොකද මට දන්නේ මට උදව් කරන්න ඉතින් ඒක නිසා අපි කවදා හරි දුක පිළිබඳ අවිද්‍යාව නෙවෙයි දුක පිළිබඳ විද්‍යාව දැනගත්තොත් මේ දුක් එන්නේම අපිට සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. අපි කරන්න හදන්නේ දුක එනකොට මගයි. වෙහෙට එන්න කියනවා පස්සේ එන්න කියනවා ඒකට කියන්නේ වරෙන් දැන් වරෙන් එන්න පුළුවන් හරි වරෙන් දැන් මොකද කියන්නේ මොකක්කත් මොන්නම දෙයක්වත් නැහැ අපි මේ හදන්නේ මොකද්ද මේක හෙට පැසර දානවා පැසර දා ඒ තාකල් ව්‍යාග්‍රීව තිත්ති පත්තරයන්ති කියලා කියන ව්‍යාග්‍ර දේන ඔක්කගේ ගොරෝගොරයින් තොට දෙනවා තො කරන තො වර්ණ තො විනාශ කරනවා කියන්නේ අනිකාපන් කිව්වට පස්සේ මොනකන්නේ මේක වෙන්නේ මේ මේ වාසි පස්තර ලැබෙන. බනහල බෑ. දුක් සත්‍යවස්. දුක් ඉන්දිය ධර්ම වඩන්න. වඩලා ලෝකේ ලබන කියන සෑම කාමක නැත්නම් අපි කියන මේ ආමිෂ, නිර්ආමිෂ සෑම පීතිම ලැබලා ඉව අතහැරලා දාන්න. අතහැරලා දාන දාන යනකොට මොකද්ද වෙන පැත්තකින් අපිට පරිපූර්ණ ගතියක් එනවා. සම්පත්‍ති කරගන්න දෙයක් එනවා. අනේ ඉදාට තියෙන බුදුහාමුදුර කෙනෙක් කවුද? අනිත් ඔක්කොම අපි ඉර දෙන්නම් අර දෙන්නම් මන් කෙට සාරි දෝනේ මන් කෙට වුණාද ඕනේ කියලා අහනවා. ඒකට අපිට කියන්න තියෙන්නේ ඇලේ දුලේ ගංගාවේ ගිය ඇලේ මගේ හිත නෑ. දැන් මිනි මුතුලි මාව සංසන්ද බෑ. මම මේ අල්ලගෙන ඉන්නේ ට්‍රිපල් ජෙම්ස්. අපි අල්ලගෙන තියෙන ත්‍රිවිධ රත්නේ ඒ නිසා ඇලේ දුලේ ගංගාවේ ගිය ඇලේ මගේ හිත නෑ. දැන් මිනි මුතුලි මාව සංසන්ද බෑ. ඔය තිබුණා නම් මන්නේ කරටි කට්ටිය කරපු දාවේ අපි ඉන්නේ මේ ත්‍රිවිධ රත්නයත් එක්ක සංකිච්චිතං ඉදවාවරම්මා සක්කීසු අය සතරම් පණිකා. ඒ විශ්වාසයේ එන්නකම් මේ කුණු කන්දල් සේරම අපි උලිලිපා. මේ කුණු කන්දල් සේරම අපි නූල් වලින් ගතවන්නවා.